දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ කාලපීලා යොදාගෙන තියෙන පරිදි ධර්ම සාකච්ඡාවට නැත්තම් ධර්ම මේ ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීමට යන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම විශේෂවාරය ආරම්භ කරමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට තරංගයෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 8ක් තිබෙනවා පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතිය පර්යංක භාවනාව ලෙස වඩමි. මා හුස්ම ගැනීමේ ඊතා කෙටි වීමක් පෙනෙන අතර එය ඉක්මවා නිතර පෙනෙන්නේ ශරීරය තුල ඇතිවන චංචල ගතිය හා උත්සපහත් වීමය. එසේම ඇඟේ විදුලියක් දුවන්නාseද දැනේ. මේ සියලු කරුණු ඔබ වහන්සේලාට ඉදිරිපත් කිරී කළෙමි. පිළිතුරු ඌයේ ඉදිරියට යන විට තව තවත් වෙනස් වීම සිදුවන බවයි. ගරු ස්වාමීන් වහන්ස මා ඉඳගත් සැනින් සිත තැම්පත් වේ. පසුදින පර්යංකයේ පසුදිනක පර්යංකයේ සිටියේදී මට නිින්දක් ගියාසේ දැනුනි. එය මාගේ හිස පහලට පහත් වීම දැනුන නිසාය. පසුව ඉන්නක් ගැසුවාක් මෙන් හිස කෙලින් වී ඊට පැහැදිලි පිරිසිදු පරිසරයක් දිස්සුනි. මද වේලාවකි මා කිසිවක් තදින් අල්ලා නොගතිමි. සිතුවිලි එන්න එන්න වැඩි වේ. එහෙත් එය අභිබවා ශරීරයේ චලනය දිස්වේ. භාවනාවෙන් මෑත් වූ විට මට හිතට සමහර කරුණු අනුව චංචල ගතියක් වෙයි. ඊළඟට මොකද වෙන්නේ කියා භාවනා යෝගියෙකු හැටියට එය වරදක්සේ වැටහුණද මට ලැබෙන ගුරු උපදෙස් මද බැවින්. ඒ කිවේ මේ පිම්බිමෙන් එහාට ගිය විට යෑමට පෙර සියල්ල දැන ගැනීමට කැමැත්තෙමි. ගරු ස්වාමීන් වහන්ස ඊට මේ අවස්ථාව කරගනිමින් මා යන්න දින මා යන්න ඕන පිළිවෙත පහදා දෙනමින් මෙත් සිතින් ඉල්ලා සිටිමි. සම්මා සම්බුදු සරණයි. ඔය එන දෙයට මුණ දෙන එක තමයි පිළිවෙත. ඒක දැනගෙන යන්න කිව්වොත් කවදාකවත් ඒ දෙවෙන්නේ නැහැ. අනිත් එක භාවනාවේ හිත මෑත් කිරුවොත් විතරයි ඔය ප්‍රශ්න මතුවෙන්නේ. භාවනාවේ හිත ධානය ඉන්නේ. භාවනා බැරි නම් සතිය හිත ධානය එන්නේ. ඔය කල්පනා කරන හැම වෙලාවෙම වැරදි දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ඒ කල්පනා කරන දෙයට අගයක් ආඩම්බරයක් දීමේ මෝඩකම පේනවා. දෙක සතිය අමතක කරනවා. ඒ නිසා මේ දෙකේ එකක් අල්ලගන්න. ඔය කල්පනා එන හැම වෙලාවෙම බොහොම ඕලාරිකව පේන අකුසලයක් කියලා. ඊට පස්සේ ආය සතිය ගෙනත් තියෙනවා. දෙක මේ භාවනා නොකරන වෙලාවක් කියලා එකක් දාගෙන ඉන්නේ. ඒ කියන්නේ කක්ක වෙලාව. ඉතින් නැතුවම බෑ. ඉතින් භාවනා නොකර වෙලාවක් නැහැ. දිගට භාවනා කියන්න එපා සතිය. දිගටම සතියෙන් ඉන්න අපිට ලෝකේ ඉන ප්‍රශ්න සියල්ලම එන්නේ සතියෙන් හිත මැත්තේච්චාන්. ඉතින් ආයසර සතිය හිත තියෙන ඇර ඔය එන ප්‍රශ්න වල මුලැඳාක හොයන්න යන්න එපා. ව්‍යංජන අනිව්‍යංජන හොයන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග හොයන්න යන්න එපා. පොහොර දෙන්න යන්න එපා. ආහාර දෙන්න යන්න එපා. ඒකේ ඉල්ලේක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක නිසා මේ වගේ ප්‍රකාශ දෙක පේනවා කොච්චර අමාරුද හරි පාර දුන්න හොයලා දුන්නාම ඒකෙන් පිට පැනලා ලෝකයේ තියෙනවත් එක වගලවගෙන පටලවාගෙන කතන්දර ගොත කොටා දිගින් දිගට හිත යන හැටි. මෙච්චර ආසන්න කෙනෙකුට ඒතකොට මිත්‍යා දෘෂ්ටිකයකට භාවනා දන්නේ නැති කෙනෙකුට මරණාසන්න කෙනෙකුට ලඩක් ආපු කෙනෙකුට වයසට ගිය කෙනෙකුට කොහොම හිටියේද? ඔක්කොම තියේදී මේ කෙලෙස් වල තියෙන විලිලජ්ජ නැති ගතිය. ඊමණට අපිත් ඒ විල්ල ජනිත කෙලෙස් වලට පොහොර දානවා. අපිත් ඒ විල්ල ජනිත කෙලෙස් වලට ආහාර දෙනවා. ඊගාට වෙන්නේ මොකද්ද කියලා අහනවා. ඉතින් අනිත්‍ය ලෝකෙ මොනවද කියන්නේද? ඔතෙන් දිගේ කෙනාට පැහැදිලිවකයි එන දෙයට සූදානම් ශරීරය තියාගෙන ඉන්න. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක තමයි සතිය කියන්නේ. එන දෙයට සතිය මිසක් සතිය ඔක්කොම උත්තර තියෙනවා. සතියෙන් පිටේ පැනපු ගමන් ප්‍රශ්න විතරක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න අහන හැම වෙලාවෙම සතිය නැහැ. බුදුජානන්සේ සඳහන් කර දෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ නිසා මේක වෙන දෙයක් වඩටපත් වෙලා දුක් වෙනවා. මඤ්ඤණා කරන්නත් එපා සතියෙම දාන්න. මේ වගේ කෙනෙකුට මම හිතනවා එහෙම කිව්වම තේරෙයි කියලා. භාවනා මට්ටමකට ආපු නැති කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිකන් දඬුවමක් වගේ බනිනවා වගේ කියලා හිතේ. මෙයාට තේරෙන්න ඕන. භාවනාවේ මෑත් කරන්න වෙඩෙන්න බපහිත. භාවනාවේ සතිය. නැවත සතිය පිටවන. එතකොට තේරෙයි සතියින් ඉන්න කිසිම වෙලක් කිසිම දාසක ප්‍රශ්නයක් නැහැ. වර්තමානයේ හිත තියෙන්නේ. වර්තමානයේ තරම් පිටිච්ච දෙයක්. වර්තමානයේ තරම් සන්තුෂ්ටි කර දෙයක්. ඒක ප්‍රශ්න නැහැ. අපි ප්‍රශ්න වලට ආස නිසා වර්තමානයේ හිත පිටපැනලා ඒ ප්‍රශ්න වලට පෑන් වේදම් කරලා කොළ වේදම් කරලා වචන වේදම් කරලා ලියන්න ධර්මතම ජඩයි. ඒ ජඩ හිත, ඒ වංචනික හිත, ඒ ෂටකපට හිත, ඒ වංචනික ධර්ම උඳුවට දැනගෙන කොලේ අතර ගන්නකොටම කල්පනා කරන්න මේ මොකද්ද මේ කරන්න හදන්නේ. එතකොට ලියන දේ බොහොම ඥාන සම්ප්‍රයුක්තව ලියතයි නැත ඔහේ ලියලියයි. එසා කොලීල ඉවරලා බලන්න භාවනාවෙන් හිත මෑත් කරගත්ත නිසානේ මේ ප්‍රශ්න. මෑත් කරන්නේ සතියෙන් හිත මෑත් කරන්නේ භාවනාව මෑත් කරලා සතියෙන් හිත මෑත් කරන්නේ නැති වෙන්න යන්න කියන එක තමයි ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ. තෙරුවන් සරණයි අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මනට ගොස් මම මෙතන යයි බලා සිට සක්මන ඇරඹුවෙමි මිහිදී හිස්තැනද සිතුවිලිද එක හා සමානව වැටහුණි සිතවිල්ල එන විගසම හිස්තැනද එවිටම සිතවිල්ලද පැවතුණි මෙය ඊයේ රාත්‍රියේදී භාවනාවේ නිරීක්ෂණ විය අද දිනද තීරු 4ක් 5ක් පමණ හිස්තැන පවත්වා ගන්නට සමහර අවස්ථාවලදී හැකි විය පර්යංක භාවනාව මම දැන් මෙතන යයි සිතමින් භාවනාව ආරම්භුෙමි. මිහිදී සිතුවිලි වලට වඩා හිස් තැන බොහෝ වේලා පවති. සමහර විටදී නිදිමත ගතියද දෙනුනි. මාහට සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ භවයේ අවසාන භවයම වේවායි ප්‍රාර්ථනා කරමි. ඔච්ච මේ කෙනාට කියන්නේ හිතවිල්ල සමාන හිතන කියලා හිතා ගන්න. හිතවිලිත් හිස් එවනිකම් මෝහිත හිතවිලි හිස්තනත් හිස්. ඒ නිසා ඒ විදිහට හිතවිල ගන්න දෙයක් නැහැ. ඒක තිබ්බ ප්‍රශ්නකුත් නැහැ. හිතන තියෙන ඒක තිබුණ ප්‍රශ්නකුත් නැහැ. ඒ දෙකටම සම ආගය දීලා බලන්න. ඒකට හිතවිලි ආවත්, සද්ද ආවත්, වේදනාවත්, අරමුණ ආවත්, හිතනාවත් ඔක්කොම සමසේ දැම්මොත් ඒකකින්වත් අපිව නලවන්න පිනවන්න බැරුව යනවා. අපි මේ අරමුණමයි තියෙන්න ඕනේ හිතන බෑ. හිතවිලි බෑ. සද්ද බෑ, වේදනා බෑ කිව්වොත් ඔන්න මේ තාරාතිරමක් පංගු peerුවක් කියලා. ඔක්කොම දිහා බලන්නේ එකක්වත් මම ඉල්ලලා නෙවෙයි නෙන්නේ. ඒ ඔක්කොම දිහා දැක්කට නොදැක්ක වගේ බලන හිටියොත් ඒකකින්වත් අපිව නලවන්න පිනවන්න තියෙන ගතිය, හරි ගියා වැරදුනා කියන ගතිය නෑ. එතෙන් කිට්ටු කරලා තියෙන්නේ. ඒ නිසා හිතවිල්ලක් ආවත් හිස් කියලා බලන්න. හිස්තනක් ආවත් හිස් කියලා බලන්න. නැත්තම් දෙකම හිතවිලි කියලා හිතාගන්න. නැත්තම් දෙකම සංඥා කියලා හිතාගන්න. මේ සංඥාවේ හොල්මන් තියෙන්නේ. නංවනම් දාන්න එපා. තොගේ දිහා බලන්න හිතවිලි කියලා නන්නන්නත් එපා. හිතන කියලා නම් දාන්න යන්නත් එපා. අරමුණු කියලා නම් දාන්න යන්නත් එපා. සතිය තියනවා කියන්න යන්නත් එපා. නැහැ කියන්න යන්නත් එපා. ඒ ඇවිල්ලා රංගනේ රංගල යන්න හරි. එතකොට ඒකෙන් අපිව නලවන්න පිනවන්න බැරුව යනවා. අපි ඒකේ නැලවෙන්න පිනවෙන්න ගියොත් තමයි ඒක යකා වෙන්නේ. එහෙම නැත්නම් ඒක එහෙම බොඳ වෙලා යනවා ලොඳ වෙලා යනවා වඳ වෙලා යනවා කියලා කියදැයි. ඒ තමන් මෙතන පැමිණ ඕනම දෙයක් බොඳ කරලා දාන්න. ඕනම දෙයක් වඳ කරලා දාන්න. ඕනම දෙයක් බොඳ කරලා ලොඳ කරලා වඳ කරලා දාන්න ඒකට කවුරුත් එන්නේ නැතුව යනවා ඊට පස්සේ. අපි එම නෙවෙන්නේ එන ගෙනාට පාවඩ එලලා, පටතිර බැඳලා, තොරන් ගහලා, බෙර ගහලා. ඉතින් එන්නේ නැති අර යකයි කොදු යන්නේ කාවිලා ගෙදර ඔක්කොම වණකලා තියලා යනවා. බුදුරජාණන් සඳහන් මේ කිසිම දෙයක් ලෝකේ දකින්නේ නැහැ කියලා එහෙම එනකොට අනේ එන්න කියන දෙයක් මේ ලෝකේ නැහැ කියලා කියනවා. ඒ හිතවිලි සමානයි හිස්තන වගේ දෙනකින් තමයි රචනෙ පටන් ගන්නෙ. මේ හිතවිලිද හිස්තනද අරමුණද කියලා සතිය තියනවද නැද්ද කියලා ලේබල් දාන්න නැතුව දේශ බලාන ඉන්න පොට්ටෙක් ඉන්නවා වගේ. ඇසත්තේ නමුත් අන්දේ කුසේ. එහෙම නැත්නම් දැක්කට මොකද නොදැක්කා ඉතාලම ගැඹුරු බණක් මේ. දැක්කට නොදැක්කා සේ ඇසත්තේ නමුත් අන්දේ කුසේ කියලා කියන්නේ ඉතාලම ගැඹුරු බණක් හිතන ඇති මේ මම මේ ධම්මජීවාමතුරු මේ කොතලා කියනවා කියලා නෑ. ඒක ඔයගොල්ලෝ අහලා තියෙන්න ඕන නැත්නම් අහන්න දැක්කට නොදැක්කාසේ කොටින්ම කියනවා නම් එකට එකට වෙන වෙන නම් දාන්න එපා මේ ඔක්කොම ගොජේ කියලා නම දාන්න. සන්තති කියලා නම දාන්න බලාගෙන ඉන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංකයට වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලමින් භාවනා කළෙමි. එය සංසිඳුන විට කකුලේ වේදනාව දැනුනි. එය සිතමින් සිටින විට නලලේ කැසිල්ලක් ඇති වුනි. ඒ වහාම එයට සිත යෙදවීමි. මෙසේ දිගටම සීතල උණුසුම වේදනාව ආදියත් ඒ ඒ තැන්වල ඇතිවන විටම මෙනෙහි කළෙමි. මෙසේ පිටත සිට බලන්නාක් මෙන් ඒ ඒ දැනීම් ඇතිවන විටම ඒවා බැලුවෙමි. ඊතා තද වේදනාවක් පවා ඊළඟට සිටිවිල්ල බලන විටම නැති වෙනවා අත්දැකෙමි. මෙසේ බලමින් සිටින විට විටක නිදිමතද දැනුනි. මෙසේ බලමින් සිටින විට එක් මොහොතක හුස්මවත් දැනීමවත් නැතිව මොහොතක් ගත වුනි. නැවත හුස්ම දැනීම ඇතිවිය. මෙසේ භාවනාව කරගෙන යමි. උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව ඔසවනවා ගෙන යනවා තබනවා යයි සිතමින් භාවනා කරමි. পায়ට තද ගතිය සැහැල්ලු ගතිය දැනෙමින් භාවනා කරමි. සිතුවිලි සමහර විට පිටත යන අවස්ථාද ඇත. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. අර මුල් කොටසේ තියෙන උත්තරේ තියෙන එකට උත්තරේ කලින් කියපේක වගේ තමන් වෙතට එන අරමුණු වේදනාව වෙන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන්, මූල කර්මස්ථානෙ වෙන්න පුළුවන්. කොයි අරමුණත් ඇහැට කුණක් වගේ කියලා හිතන්න කියනවා. ඇහැට මොනවා වැඩනොත් කැවෙනවා. ඒ නිසා එක එක බේරුමක් තියෙනවා. උඹට වෙන වෙන නන් දාන්න එපා. ඔක්කොම කෙලස් කියලා බලන්න. වේදනාව කිව්වත් කෙලෙසයක්. හිතවිල්ලක් කිව්වත් කෙලෙසයක්. වේද සද්දයක් කිව්වත් කෙලෙසයක්. අරමුණ කිව්වත් කෙලෙසයක්. ඉතින් එන කෙලෙස් දිහා බලාගෙන ඉන්නව මට කොච්චර වෙලා කෙලෙස් දැකලා නොසලී ඉන්න පුළුවන්ද කියලා. සැලුනොත් නම් කරනවා. සැලෙන්නේ නැහැ කියන්නේ නම් කරන්නේ නැහැ. මොකද ඇවිල්ලා ඒව පුදුම වේගෙන් ඇවිල්ලා යනවා. ඉතින් නම් කර කර ඉන්න ඕනේ. ඔක්කොම දිහා බලන ඉන්න මේ සමස්තය දිහා බලන්නේ. හරියට මේ පණුව ඉන්න කුණු පණු වලක පණුවන ලියනවා වගේ. බත් හැදෙනකොට කොජ කොජ කොජ කොජ දාන්න වගේ. රා පැහෙනකොට කලේ පැහි පැහි තියෙන වගේ දේශ බලාගෙන ඉන්න ඕනේ. ඔය එන එක්කනට නංවනම් දාන්න එපා. ಜಾති ගෝත්‍ර හොයන්න යන්න එපා. අද්ද වරෙන් වේදනා වරෙන් හිතවිලි වරෙන් අරමුණ මූලාර කර්මස්ථානේ වරෙන් අරමුණ මොකක්වත් නැති එක වරෙන් කොයි එකත් එකයි කියලා හිතියොත් ඒකකින්වත් අපේ හිත කෙලසෙන්නේ නැති එහෙම නැත්නම් ඒ වගේ දේ නපුර බින්දුවට බසන්න පුළුවන්. හැබැයි ওই මට්ටමට එන්න ඉස්සලා භාවනාදී ඒක කරන්න යන්න එපා. ඒව නම් කරන්නම ඕනේ. හොඳට මේ ඔක්කොම සමානව එන එන දේ නැති වෙන්න පටන් ගත්තාට පස්සේ තමයි පොදු නමෙන් අරමුණු කියන නමෙන් එන්න ගන්නවා. කොයි එකත් කෙලෙසයක් වෙනවා නම් කරපු ගමක්. නම් කරන්නේ නැත්නම් ඒව ඇවිල්ලා තොගවල දාමට අහුවෙලා යනවා. සිල්ලර දාමට යන්නේ. අන්නේ විදිහට ලෝකයේ අහුවෙන හැම ප්‍රශ්නයක්ම තොග බිස්නස් වලට දාන මිසක එක එක ප්‍රශ්න වෙන් කර කර හොයන්න යන්න එපා. ඒකට මේ ප්‍රශ්න ප්‍රශ්න හරීම දරුණු වෙලා අපිට වද දෙනවා. ඇහුවට නෑ වුණා වාගේ, පිනුනට නොපිනුනා වාගේ, දැනුනට නොදැනුනා වාගේ, මොළේ තිබුණාට මොළේ නැති කෙනෙක් වාගේ. උහි බලන් ඉන්නවා එන එක දිහා. එතකොට ඒ එක එක අරමුණු බලනවා අපේ හිත පැහැර ගන්න. විවිධ විවිධ විශේෂතා දීලා අපිට කරන් තියෙන කිසිම විශේෂයක් නැහැ. ඔක්කොම අරමුණු විතරයි. ඇහැට වටන ගුණක් වගේ බලාගෙන ඉන්න ඒක අනිතිකෙන් තල්ලු වෙනවා. මේක අනිතිකෙන් තල්ලු වෙනවා. නම් කරන්න පමා වෙන්න එපා. ගොජේ දිහා බලනවා කියලා මේකට අපි කියනවා. සමස්තේ දිහා බලනවා කියලා මේකට අපි කියනවා. සන්තතිය දිහා බලනවා කියලා මේකට කියනවා. ඉංග්‍රීසියෙන් මේකට ෆ්ලක්ස් කියලා කියනවා. නලියවිලක් තියෙන. ඒකේ ඉන්න තාක්කල් ඒකෙන් පොඩි දුරස්ත භාවයක් පේනවා. නම් කරනට කරන ලඟ වෙන්න පටන් ගන්නවා. නම් නොකර ඉඳින්න ඒක නිකන් වෙන ලෝකයක සිද්ධ වෙන්න වගේ. අසල්ගේක සොරකම් කිය දවසක කූල් සිතින් ඉන්නේ තම ගේරක් වගේ අල්ලපු ගෙදර හොරකමක් වෙලා තියෙනවා. Taman බලහන් ඉන්නවා. නම් නොකරනකොට මේක ඈත් නම් කරන්න කරන්න ලඟ වෙනවා. ඒ නිසා කරදර ලං කරගන්න එපා. ඈත් කරගන්න නම් නොකර සිටීම තමයි ඉස්සෙල්ලා එකට දීපු උත්තරේ මම වෙනස් විදිහකට ඉදිරිපත් කරේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සතියෙන් පර්යංකයට වාඩි වුණා අරමුණ බලන්න ගත්තා ඒ සමග උරහිසට පහලින් දැඩි වේදනාවක් දැනුණා එය නිරීක්ෂණය වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා එකවරම නැති වී යාම අත්විඳා නැවත මූලික අරමුණට පැමිණ කය දෙස බලා සිටියා කය අභ්‍යන්තරයේ විවිධාකාර වෙනස් වීම් නිරීක්ෂණය වුණා ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකය හෝ සක්මන වේවා කය අරමුණු කරගෙන සතියෙන් සිටින විට දැනෙන්නේ රළු හෝ සැහැල්ලු වේදනාවක්. පැය එකහමාරක් දෙකක් විතර හොඳින් සියුම් පරිපන්තයක යෙදිලයි මෙසේ සඳහන් කළේ. වැරදි නිවැරදි කර ධර්ම අවවාද ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. මම මේක එක අවස්ථාවක් සඳහන් කරනවා හිත පිට ගිහිල්ලා නැවත කයට ගත්තා. ඒකට කයේ ක්‍රියාකාරකම් පේනවායි කියලා බලන්න හිත පිට යෑම නිසා නැවත කයට එනකොට කය ඇවිස්සීලාද නැද්ද කියලා. කොච්චර පිට ගියත් මොනකට ගියත් කය ඇවිස්සීලා නැත්තම් කෙලස් නැහැ. පුදුම හිතෙනවා ඔය කොහේ රත්යාදු කාලාවත් ගෙදර එනකොට බොහොම සාමකාමී පරිසරයක් තියෙනවා. හිතා ගන්න බෑ. අපි හිතන්නේ මේ පිට ගිය නිසා කෙලස් කෑවිච්ච නිසා ගෙදර එනකොට ගෙදර අවුලක් තියෙයි කියලා. ඇත්තේ නෑ. එහෙම අවුල් වෙන්නේ නෑ. ඒක දකින්නකොට පේනවා අපි බලාපොරොත්තු වුණාට අපේ හිත එච්චරම කෙලසිලා නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ඒක බැලුවේ නැත්නම් ඒ ආනිසංශය අපිට ලැබෙන්නේ අපි තන හිත කෙලසිලයි, කය විසිලයි, මූල කර්මස්ථානේ ආදාළ නැහැ, කීකරු කරගන්න බෑ කියලා නෑ. මොකක්වත් වෙලා නැතුව වගේ gedara බොහෝම සාන්තව තියෙනවා. Tamanට තියෙන්නේ පුරුදු පරිදි අවිල්ලවලා භාවනා දිගට කරගෙන යන එකයි. ඉතින් ඒක දන්න කෙනාට කියනවා යෝගාවචරයි කියලා. අයියෝ හිත පිට ගියා කියලා කෑකොස්සන් ගහගෙන අර අවුල නැති එකට අවුල දාගෙන කෑකොස්සන් ගහන්නේ කර කියනවා පුතත්ජනෙක් කරනයි කියලා. පුතත්ජනෙති මොකක් හරි හේතුවක් හොයාගෙන අවුල් වෙන්න. ඇත්තට මේ මවුල් වෙන්න දෙයක් නැහැ. නිකන් හිතන්නකෝ අම්මා මලයි කියලා. ගෙට ගිනි ගත්තයි කියලා. නැත්තම් තමන්ගේම දරුවා තමන්ගේ අත් දෙකේ මලයි කියලා. දැන් ඉතින් අවුල් වුණා කියලා මොනව කරන්න මැරිලා ඉවරනේ දැන්. උඩ කෑ ගැහුවයි කියලා කවුරුත් ඇවිල්ලා උදව් කරයි. උදව් කරයි අසත්පුරුෂෝ ඉන්නවා. ඒගොල්ලෝ කියයි මේ වෙලාවට ඉතින් අනිවාර්යයෙන්ම කෑ ගහන්න ඕනේ. බුදුරජාණන්සේ මේ කවදාකවත් කියන්නේ ඒක වෙච්ච දේ වුණා. ඔබ තවත් ඔය කොරස් කටේවත් අත දා ගන්න පිට දඟලන්න එපා. අවුලුණයි කියලා දෙයක් නැහැ. ඉතේ සාමේ තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මානසික අසහනයක් තමයි. ඉතින් මේක ලියලා නැහැ. නැවත ගෙදෙට්ට එනකොට කය කයි කටවිචික දැක්කයි කියලා තියෙනවා මිසක් ඒක යනකොට අතහැරලා යන්න ඉස්සෙල්ලා තිබුණු සාන්තියම තියනවද කියලා දැකලා ලියන්න පුළුවන් නම් තේරෙයි. ඒක භාවනා කරලා ගත් එකක් නෙවෙයි. Taman ළඟ තියෙන ගුණයක් දැකීමක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ. භාවනා කිරීමෙන් නෙවෙයි හම්බෙන්නේ. ඒ ගුණේ manussකමත් එක්ක උප්පත්තියම ලැබිලා තියෙනවා අපිට. අපි මේ ඉසాత බැඳගෙන අඬන්න පුරුදු වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා ඇඬුවේ නැත්නම් ගෙද නිකන් හොඳ නෑ වාගේ. ඒක නිසා මොනවා හරි කියලා අඬවනවා නැත්තම් අඬන කට්ටිය මීගුමින් හරි ගෙන්නනවා මල ගෙදරකට හොඳ නෑ නැත්තම් අර එන මිනිස්සුන්ට මේ අඬන කට්ටිය ජීවන්සෝ නැන්දම මැච්චාම මාම වරනවා කියලා ඉතින් අඬනවා. ඉතින් අර කොළඹ පැත්තේ අඬන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් අඬනකොට මේ මැරිච්ච මනුස්සයාට හිතෙනවලු හිතන්නම් බෑ. යකෝ මුන් ඇත්තටම මේ තරමට මට ආදරේ දන්නවනම් මැරෙන්නේ නැතුව ඉන්න තිබ්බයි කියලා හිතනවලු. මොකද ඒ තරම් බොක්කෙම අඬන්නේ. ඉන්නකන් නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා අර මනුස්සයාට නොසලකා ඉඳලා මැරුණාට පස්සේ කට්ටියට පෙන්නේ ඉංග්‍රීසියෙන් අඬනවා. ඉංග්‍රීසියෙන් අඬනකොට ඉතින් අර මනුස්සයාට දෙනවා චක්. එච්චර මට ආදරේ තියෙන දන්නවනම් මැරෙන්න තිබුණා කියලා. දැන් අඬන්න ඕන ගමන් නැහැ. ඇඬෙනවා ඒක වෙනම කතාවක්. අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් එතකොට මිනිස්සු හිතන්නේ ආදරේ නැහැ කියලා. මේ ආදරේ තියෙන තරමට තමයි අඬන්නේ කියලා හිතන්නේ. මම මේ මලකෙවල් දෙක අඬලා මට හොඳටම උරු තියෙනවා. ඒ නිසා මම මේ දැනගෙන කියන්නේ තන්නේ කර බොරුව කරන්න. තන්නේ කර බොරුව කරන්න පුළුවන් නම් ඉන්නකොට උපස්ථාන කරන්න මරුණාට පස්සේ අඳුරලදී වැඩක් නැහැ. ඒ අඬනවා භාවනා නොකරන නිසා. අපි මේ තියෙන ගිහි සම්බන්ධකම් ලොක් කරගෙන සලකනවා. ඒක නෙමෙයි කරන්න තමන්ගේ හිත නිෂ්කලංකේ මේ කරන්න තියෙන කටයුතු කරන්න ඕනේද නැත්නම් අඬාව හො ගන්නවද කියන එක බලනවා වගේ තමයි පිටිග යන හිත නැවත gedere එනකොට තමන්ගේ කය ඒ විදිහට තිබුණ විදිහට තැම්පත් ගතියක් තියනවාද? නැත්නම් කය ඇවිස්සීලා, කෙලසිලාද කියලා බලන්න. ඒක අනිවාර්යයෙන් වார்த்தාවට ඇතුළු කරන්න. අනිවාර්යයෙන් මේක තැම්පතුවක් වෙනුවෙන්, පස්සද්ධියක් වෙනුවෙන්, සාන්තියක් වෙනුවෙන් හේතු වෙනවා. අගතරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් හිත පිටට යනවනේ ඒ ගියාට ගොඩක් වෙලා ඉන්නේ නැතුව ආපහු ආවොත් අර මුල තිබුණා වගේ තියෙනවා එහෙම නැතුව හිත ප්‍රපංච කර කර වගේ වැඩි වෙලාවක් ගියොත් ඉතින් අරගතිය එන්නේ නැහැ. නැත්නම් අරගතිය හැමම තියෙනවා. බැලුවොත් ගොඩක් කල් ගියත් tempat ගතිය තියෙනවා. දැන් පොඩ්ඩක් තියෙනකොට tempat ගතිය තියෙනවා කියලා දැකපු එක දිගට කරන්න ගොඩක් වෙලා ගියත් ආපහු එනකොට gedara සාමයක් තියෙනවා. ඒක දැකපුවාම තමයි සන්තෝෂ වෙන්නේ. ටික ටික තමයි අපි පුරුදු කරන්නේ. හදිසිය ගිහිල්ලා ආපහුනම් තිබුණු තත්ත්වෙම තියෙනවා. පොඩ්ඩක් ඉඳලා හිටියොත් ආ වැඩිපුර තියලා හිටියොත් මුගක් වෙලා ගියොත් කොහොම කෙරුවක්වත් මේක කෙලෙසෙන්නේ නැහැ. ඒ ඒ නික්ලේශී භාවයේ දකින්නකොට හිතෙනවා මේ හිත නිවන් දැකලා තියෙන්නේ. අපි විහිං අර පෑදීදියට බොරදිය දාන. ඉතින් පෑදීදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා දිගට භාවනා කරන්න. ඒක භාවනාවක් නෙමෙයි මම මේ කතා කරන්නේ. භාවනා නොකර කරන ප්‍රතිවේක්ෂාවක්. එහෙම නැත්නම් සම්පජඤ්ඤයක්. ඉතින් ඒක ඔක්කොටම ලැබිච්ච දෙයක්. ඔක්කොම කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. ඒක පෙන්නලාම හොම්බට දමලා ඇනලම හොම්බ උලලම පෙන්නන්න ඕනේ. පෙන්නඳ හිත පිට යන්න ඕනේ. අබැග්යක් වෙන්න ඕනේ. අකටයුත්තක් වෙන්න ඕනේ. අරියාදුවක් වෙන්න ඕන. අරියාදු වෙනකොටම දැනගන්න හරි අරියාදු හරි දැන් ගෙදර ආවට පස්සේ ගෙදර සාමේ තියෙනවා කියලා දැනගත්තොත් ලැජ්ජ හිතෙනවා. මොකක්වත් හිතට වෙලා නැහැ. කෙටි උනායි කියලා දික් උනායි කියන එක යෝගාවචරගේ පරිචය වෙනස විතරයි දිකට කරගෙන යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඊයේ රාත්‍රියේ නිදා ගැනීමට පෙර ඇඳේ ඉඳගෙන ආනාපාන සතිය වැඩුවෙමි. හුස්ම රැල්ල ඉහළ පහළ යන අයුරු ඊටමත් පිරිසිදු ලෙස පැහැදිලි ලෙසට දැනගත් අතර මෙහිදී වෙනදාට වඩා හිසේ දෝලනාත්මක ගතිය වැඩි විය. විටක මෙය කරදරයක් ලෙසද හැඟී. මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටිනා විට මාගේ දෑස්පියන් ඊටමත් තදට වැහි තිබුණ අතර නොඑක ආකාරයේ වේදනාවන් ශරීරයේ පුරාම දැනෙන්නට විය. දකුණු අතේ බාහුව රිදීමක් දුන් අතර දකුණු කකුලේ යටිපතුලෙන් එකවරම උලකින් එන්නාක් වැනි වේදනාවක් දනහිස දක්වාම දැනුනි. ශරීරයේ එක් එක් තැන්වල වේදනාවන් ඇති වී නැති වී ගිය අතර හුස්ම රැල්ල නොනවත්වාම දැකගත හැකි විය. කාමරයේ සිටින අය පැමිණුණත් එයාලා නොඑක් ශබ්ද කළත් දොරවල් අරිනවාන ශබ්ද, දත් මැදීම යනාදී ලෙස විනාඩි කිහිපයක් නොඑක් ශබ්ද පැවතුණත් හුස්ම රැල්ල දෙස නොකඩවා බලා සිටියෙමි. මෙහිදී මට සතිය හොඳින් පිහිටා තිබුණායයි සිතට සතුටක් දැනුණ අතර මේ විස්තරේ රාත්‍රියේම ලියුවෙමි. සක්මන් භාවනාව මෙය අද උදේ ලියුවෙමි. වැලිමලුවේ සක්මන් කළෙමි. සුපුරුදු ලෙසම සක්මන් කළත් වම් පාදයේ වලලු කර තුලින් වේදනාවක්ද, බත් කෙන්දේ වේදනාවක්ද දැනුනි. නමුත් ඒ වේදනාව දකිමින් යටිපතුලට සිදුවන දේ දකිමින් සක්මන් කළෙමි. වැලිවලට තෙරපෙන යටිපතුලේ දැනීම වෙනදාට වඩා වැඩි විය. සතුන්ගේ කෑ ගැසීමක් ඇසුනමුත් සක්මන ඒ ලෙසටම කරගෙන ගිය අතර සිත ඒ කෑ ගැසීමට පිට ගියත් නැවතත් එය තබන විට වලලු කරට දැනුණ වේදනාව දැනුණා බැවින්ද සමවන්න වලලු කරට දැනුණ වේදනාව දැනුණ බැවින්ද යටිපතුලේ දැනීම නිසාත් සිත ආපසු සක්මන තුලම තිබෙන බවක් දැනුනි. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙසට පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස දිවියක්ද අමා මහ නිවනද ලැබේවායි පතමි. හැම දිනාටමත් තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරමි. මේකේ රචනයේ පුරාමේ සුවද තියෙන හොඳටම කැපී පෙනෙන වෙලාව තමයි පිටගියේ හිත නැවත කකුලට එනකොට විලුඹයි පල්ලු කරේ තිබිච්ච අර පරණ වේදනාව එහෙම තියෙනවා. ඉතින් ඒ කියන්නේ පැහැදිලිම හිත පිටි ගියයි කියලා මොනවත් වෙලා නැහැ. ඉතින් ඒ බව දකින්නේ ඒ බව සාහිතික කරන්න හිත නැවත ආවා. මේ තිබුණු වේදනාවක්. ඒ වෙනතු මල් සුවදක්වත් සිසිලසක්වත් සාන්ති කරගතියක් නෙවෙයි. කයේ තියෙන වේදනාව දැකීමම සතිය. ඒක දරන්න පුළුවන්. ඒක නැති වෙයි කියලා හිතන්න බෑ නිවන් දැක්කයි කියලා. කයේ තියෙන වේදනාව තමයි සතිය ආරමුණු කරන්න හේතුවක් වෙනවා. ඒක පිට ගිහිල්ලා නැහැ හිත. පිට ගිහිත නැවත ආවයි කියලා දැනගන්න හේතුවක් වෙනවා. ඒක වෙනස් වෙලා නැති බව තේරුම් ගන්න පුළුවන් වෙනකොට තේරෙනවා. මේක කොච්ච මොන තරම් ආශිර්වාදයක්ද කියලා. ඉතින් භාවනා කරන කෙනාට එහෙම මානසිකත්වයක් නැත්තම් අයියෝ හිත ආවොත් වේදනාවක් නෙදැයිනේ කියලා අර දකින වේදනාවත් අරියාදුවට ගන්න. එහෙම ටිකක් මුල් හරියේ තියෙනවා. රෑ ඉඳගෙන ඉන්නකොට වෙනදට වැඩිය හුතුවට සතිය තියෙන හැබැයි මහා කරදරයක්. මහා හිරියරයක්. ඊට වඩා හොඳ නිදා ගන්නවා කියලා හිතෙනවා. ඉතින් කියන්නේ අපේ හිතට කෙලෙස් නැති தත්ත්වේ දෙනකොට හරි කරදරයක්. හරි වෙහෙසයි, පාළුයි, තනිකමක්, කම්මැලිකමක් දැනෙනවා. ඒක ඒක නිවන කියලා තේරුම් ගත්ත දවසේ මෙච්චරයි මට කරමුට උපරිම දේ මගේ කයත් එක්ක ඉන්න එතන 1000 පරිලාහ තියෙනවා. ඒ 1000 පරිලාහවට ප්‍රමෝදය ඇති කරගන්නයි කියනවා. මගේ හිත සතිය තියෙනවා. ඒකට සති සම්පජඤ්ඤය කියන්නේ කියනවා. ඒකට ප්‍රීතියක් වෙන්න කියනවා. ඒකට පස්සද්ධිය කියන්නේ කියනවා. සුඛය කියන්නේ කියනවා. ඉතින් නැතුව සුඛය පස්සද්ධිය සුපර් මාකට් එකකින් ගේන එක නෙවෙයි මේ කතාවනේ. මේ තියෙන වේදනාවට නම් මාරු කරන්න. ඒකත් එක්ක ඉන්න. ඒ කතන්දරේ පුරුදු වුණාට පස්සේ ලෝකෙ කිසි කෙනෙක් එන්නේ අපිට කතන්දර හදන්න මොකද අපි පැමිණි දුක් පැමිණි රහයි කියලාගෙන ඉන්නවා. අනික ඔක්කොම කියනවා නෑ නෑ මේ දුක පැණිදහ කරන්න වෙනම මාත්තු ගේන්න ඕන වෙයි. කවුරුර ඇවිල්ලා මේක හරවලා දෙයි. නෑ. පරණ පුරුදු නන් ටික අයින් කරලා හිට පැණිදහ කියන්නේ. පැමිණි දුක් වලට පැණිදහ කියන්නේ. නොපැමිණි දුක් ගන්න යන්න එපා. ඒවම මෝඩකම. පැමිණි දුක් පැණිදහයි. ඒ වචනේ මම බලනවා එනෝ කිසිම භාෂාවක ලෝකේ නැහැ. විත පැමිණිච්ච දුක පැණිදහට බාරගත්ත බඳු නිවනේ ඉන්නේ. ඒක දරන්නත් පුළුවන් කාටවත් කියාපාල ඇති වැඩකුත් නැහැ. අයමන සමනෝ කරන්නේ. ඒකට පැමිණි දුක් වෙනකොට පැහැදිලි දන සතිය තියෙනවායි කිය. සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒක නැත්තම් ඒකට මානසිකත්වය හැදිලා නැත්තම් සූදානම් ශරීරය නැත්තම් භාවනා කරනකොට දැනෙන හැම දෙයක්ම ප්‍රශ්නයකට ගන්න. මේක ඇත්තට ප්‍රශ්න නෙවෙයි උත්තර. මේකේ අර අවසාන ප්‍රදේශයෙන් අවසාන රචනයේ ඔක්කොම කුළු ගැන්වෙනවා. මම නැවත ආව බව දන්නවා. විලුඹට දැනිච්ච දැනුමෙන් සහ පරණ පුරුදු වලලු කරේ වේදනාව නිසා මගේ කයට හිත බාපු බව දන්නවා. ඒකත් වේදනාවක්, ඒකත් ලකුණක්. හැබැයි ඒක මංගල ලකුණක්. දුක් ලකුණක් වුණාට මේ වෙලාවේ මංගල ලකුණක් නැවත අරමුණට හිත ආවා. ඒක හරිය ලස්සනට ඒක ලියනද කොච්චරක් විකසිත මනසක් තියෙන්න ඕනද? පැමිණි දුක් පැනලා කියලා. ඒ වගේ මේක සබාවකට කියන්න ඕනේ කියලා. මේ කෑල්ල ලිව්වේ නැත්නම් රචනයේ අංග සම්පූර්ණ නැහැ කියලා. අන්නේ අවසාන කොටසෙන් තමයි කුළු ගැනීම සිද්ධ වෙන්නේ. මේක පුරුදු වුණාට පස්සේ මේක අමාරුයි ගන්න කැමති නැතයිට දෙන්න ගන්න පුරුදු වුණාට පස්සේ ජීවිත මරණකම් කවදාකවත් අභියෝගයක් එන්නේ නැහැ. කිසි කෙනෙක් මේ මේ ක්‍රමේ වැරදි කියලා කියන්නේ නැහැ. මොකද මේ මනුස්සයා කොවිලාවේ සැපේ ඉන්නේ මොකද හැම වෙලාවෙම කරදර එනවනේ. හැම කරදර හැම කරදරයක්ම පැමිණෙන දුකක්ම පැණි රහ කරගෙන ජීවත් වෙන්න ගියාම කිසි කෙනෙක් ඉන්නේ තරහ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සතියෙන් කය අරමුණු කරගෙන පර්යංකයට වාඩි වෙලා බලා ඉන්නවා. හිත කතා කිරීම විඥාන මායාවට අසුවීම ප්‍රපංච ගොඩක් නැගීම මිච්ඡා සමාධියෙන් අතපය තදවීම යම් යම් සිදුවීම් පෙන්වීම ගාම්භීර මේ ධර්මයේ සම්මා සතියෙන් ඉදිරියට මට ගෙන යා හැකිදයි අව탁සේරුවක් මෙවැනි අවස්ථාවවලදී මට දැනෙනවා. දැනට මා ගත කරන්නේ මාර බලවේග තමා මේ කියලා හිතෙන් මාරයාට මම ඕවට අසු වෙන්නේ නැහැ කියලා නැවත සතියෙන් කය බලන්න පටන් ගන්නවා. මගේ ගැටලුව මෙම ක්‍රමය වැරදිද නිවැරදි විය යුත්තේ කෙසේද කියා. නිවැරදි කරගන්න ආකාරය පහදා දෙනමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ලද හැම අවස්ථාවකම ගුරු උපදෙස් ලබා ගන්නවා. භාවනා කලේ ගුරු උපදෙස් ඇතිවමය. ඔබ වහන්සේට තිරුවන් සරණයි. ඔය ඒක පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිය බලමයි මේ පොතේ සඳහන් කරනවා මේ විදිහට අපි සත්‍ය පිළිබඳ තමන විශ්වාසය කවදාවත් පාවා දෙන්නේ සත්‍ය අපිට විශ්වාසයක් ඇති කරලා දෙනවා. ගුරුවරු කිව්ව නිසා නෙවෙයි උපදේශ ලැබිච්ච නිසා නෙවෙයි සතියට දෙන්න බලන්න chance එකක් ඔබ ගැන මම විශ්වාස කරනවා ඔබ මට කවදත් අනතුරුකදී ඇමරිකදී උදව් කරයි කියලා උදව් කරනවා කරනවා කරනවාමයි. සතිය කවදාවත් කරාරින්නේ නැහැ. අනිකු සියලුම ධර්ම සද්ධා, වීර්ය, සමාධිය, ප්‍රඥා හැම වෙලාවෙම කරදරෙදි මඟහරිනවා. සත්‍ය කවදාකවත් කරන්නේ ඉතින් නමුත් අපේ තියෙන ජඩකම කියන්නේ චපලකම කියන්නේ සතිය නෙවෙයි විශ්වාස කරන්න අපි සද්ධා විශ්වාස කරනවා, වීර්ය විශ්වාස කරනවා, සමාධි විශ්වාස කරනවා, ප්‍රඥා විශ්වාස කරනවා. එව්වා අමලියකදී උදව් කරන්නේ නැහැ. සත්‍ය අනිවාර්යයෙන්ම හදිසි කරදරකදී පුදුම විදියට ජවාදික විදියට ඇවිල්ලා කියනවා මං කවදාවත් උඹ අතාරින්නේ නැහැ. අනතුරකදී මගේ හෙලන්නේ නැහැ. මගේ අරින්නේ නැහැ. ඉතින් ඒ වුණාට අපි මේ හදිසි ප්‍රතිඵලගෙන දෙන වහා ජීවිතේ වෙනස්කම් ඇති කරන සද්ධාව දිගේ, වීරිය දිගේ, සමාධි දිගේ, ප්‍රඥාව දිගේ දිව්වට ඒක විශ්වාස කරන්න බෑ. මේ ගුණය අවුරුදු 50කට ඉස්සලා දැකලා ඒකටම පොතක් ලියලා ඒ මහානකමක් කරපු ඒ ජර්මන් හාමුදුරුව දකින්නට හිතෙනවා කොච්චර භාවනා කරනවද මෙහෙම දෙයක් කියන්නේ. ඒතියෙදිත් අපි සතියව තක්සේතු කරන මේස අමාරු වේදි මා කරදරයකදී අමාලියකදී අමාරු වෙයිද කියලා අපි තාම සතිය කකුලෙන් අදිනවා. සතිය කවදාකවත් පාව දෙන්නේ නැහැ. ඒකේ ක්‍රෙඩිබිලිටි ඒක පිළිබඳ තියෙන විශ්වසනීය භාවය නැතිකමයි මේ සංසාරේ දුක් විඳින්නේ. එනිසා මේ මම දුරගත්ත සතිය මම සතිය මත අතියටම තන දීලා කරගෙන යන්න ගියොත් කිසි දවසක අපිට සමීකරණ හදන්න ඕනේ සතිය වෙන පාර්ථිකයේ ගියොත් ගැටුමක් එන්නේ නැහැ. ඉතින් ඒක තහවුරු කරන්න තියෙන එකම ක්‍රමේ කරදර වලට එන්න අරින්න. එන කරදර වලට එන්න කියන්නේ සතියේදී. එතකොට ඒක කරදර නෙවෙයි. ඒ ඔක්කොම අතිරේක ලාභ ලැබෙන තැන් බාටපත් වෙනවා. එන එන පැමිණි දුක් ඔක්කොටම එන්න කියන්නේ එකටත් එපයි කියන්නේ බෑ බෑ සතිය තියෙන වෙලාව. හයියත් තියෙන වෙලාවක. මරණ මොහොතේ ඇවිල්ලා ලෙඩ වුණාට පස්සේ ඇවිල්ලා බෑ. සතියට දෙන්න තියෙන්නේ අභියෝගමයි. ඒක නිසා ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අභියෝග එන්න එන්න එන්න සතිය තමන්ගේ තියෙන විශ්වසනීය භාවයේ එන්න එන්න පුරුදු කරනවා. ඒක අදිමොක්ක පෙරදක්ම දක්කම ගෙනියනවා. ඊට පස්සේ කරදරයක් එන්නේ ඉස්සලා කියන්න පුළුවන්. මෙන්න මේකයි දැන් වෙන්න හදන්නේ. ඔය කොයි එක ආවත් ගණන් ගන්න එපා. ඔබට සතිය තියෙනවනේ. වෙන මොනව නැතත් කියලා. ඕකම කරගෙන යන්නේ. එතකොට තමා විශ්ීම තමන්ගේම රචනා ක්‍රමය ඉගෙන ගනි. අනිකට කියලා දෙයි. මේ කරදර එනකොට දුව පැන විදින්න එපා. සතියට බාර දෙන්න. සතිය ඔක්කොම කරලා දෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම හොඳින් වාඩි වී ඉරියව්ව දෙස බලා සිටිමි. ඒ පිරමීඩාකාරව පෙනී. පසුව ආනාපාන සතියට සිත යවමි. හුස්මට සිත තැබූ පසු එය ඇතුළත පමණක් ආස්වාස ප්‍රස්වාස වන බවක් දැනි. ඊටාම ටික වේලාවකින් සිතවිල්ලක් පැමිණ පසුව වහා නින්දකට වැටි. ශරීරයේද ඉදිරියට නැමීමක්ද සිදුවේ. වහා කෙලින් කරගත්තද නැවත නැවතත් නින්දට වැටි. පර්යංකයේ තුල බොහෝ වාර ගණනක් මෙය සිදුවේ. සක්මනේදීද සිත පාදයේ පිහිටුවමින් ටික වේලාවකින් වෙනත් අරමුණු කරා පැමිණි. පාදයට සිත ගත්තද වහවහා සිත පිටයයි. පාදයේ සිත පිහිටුවීමද නීරස ගතියක් දැනේ. සක්මනේදීද නිදිබර ගතිය දැනේ. ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ පැමිණෙන නීරස ගතිය භාවනාවේ දියුණුවක් විරාගයක් තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා ඒකට මාව යට කරගෙන යන්න දෙන්න එපා. අපේක්ෂා කරලා යන්න. අනිත් එක ඉඳ ගන්න කොටයි විදිනකොට හැම වෙලාවෙම ඉරියව පවත්තන්න. වැක්කිරලා ඉඳ ගන්නම එපා. එතකොට මේ ඒකෙන් හරි ගැසලා දෙනවා ජීවිතේ සැකිල්ල. අපි ඉන්නේ හැම වෙලාවෙම කොඳුයට පෙළ නැති සත්තු වගේ. ගියාම ওই කොතන ගියත් ඒ තැනට ඉඳගෙන ඉඳ දන්නේ හිටගෙන ඉඳ දන්නේ. ඉතින් ඒක මේ භාවනාවෙන්ම හදලා දෙනවා. ඉඳ ගන්නකොට කියලා තියෙන විදිහට පිරමිඩ ආකාර විදිහට උදේට වාඩි වෙන්න වැක්කෙල්ල ඉන්න හැම වෙලාවකම ආයසරයක් ඉරියව්ව හදලා දෙන්න. ඉරියව්ව හදලා දෙන්න දෙන්න දෙන්න කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. කයෙමුත් සත්‍යය සාක්ෂාත් කරණය කරනවා. ඒතකොට කය වැඩිෙන්න බෑ. ඒකේ හරියටම ඉද්ද ගැව වගේ හිටනවා. ඒ නිසා බුදුරජාණන්සේගේ රූපය අඹලා තියෙන එකක් බලන්න හැම වෙලාවෙම කොහොමද හිටියනම් ඉඳලා තියෙන්නේ. හතර ඉරියව්වෙම ඉරියව්ව තියෙනවා. හිටගෙන හිටියත්, ඉඳගෙන හිටියත්, ඇවිදමින් හිටියත්, සැතපෙලා හිටියත්. ඒක බෞද්ධ කියලා කවුරක්වත් ගන්නෑ. ඒකත් බෞද්ධ තමයි. Taman ඉරියව්ව පවත් ගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව්වට ගැළපෙන විදිහට ඒක පෞරුෂත්වයට බලපාන දෙයක්. අපි නිකාම වැක්කෙල්ලා හිටියොත් භාවනා හරියන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම එකලස් වෙන්නේ නැහැ. අපේ තියෙන මේ ඔතෑනිකම බුබ්බඩකම, කම්මැලිකම, ශරීර හොරකම ඒ ඉන්න ඉරියව්වෙම පේනවා. ඒ නිසා ඉරියව්ව සකස් කරන්න හොඳ වෙලාවක් ඕන. හැම වෙලාවෙම බලන්න තමන් ඉන්න ඉරියව්ව මේ වැක්කිරන හැම වෙලාවෙදීම ඉරියව්ව සකස් කරන්න මට මේ පණිවිඩයක් දෙන්න කියලා ඒකත් ඒ වගේම සත්‍ය පිහිටවීමත් දෙකම කරගෙන යන්න. එතකොට තමයි තේරෙයි මේ මේ කය කයේ එකලස සකස් කරලා දෙන වෙලාවක්. කය එකලස කියන්නේම ජීවිතේ එකලසමයි. ඒක නැති කෙනා මානසික ලෙඩක් තියෙන කෙනා කායික ලෙඩ තියෙන කෙනා නිතරම බොහොම ඉරියව් පවත්වා ගන්න බැරි ස්වරූපයක තියෙනවා. ඒකේ අනිත් පැත්තත් එහෙමයි. ඉරියව් හරියට පවත්වනවා නම් කායික රෝගෙන්නෙත් නැහැ මානසික රෝගෙන්නෙත් නැහැ. ඉරියව්වට කරු කරනවා වර්තමාන පොතට කරු කරනවා. ඉතින් ඒකවල ධර්මයේ විශ්ීම ධර්මයේ රැකලා දෙනවා. ඉතින් කට්ටිය නිදහසට කරන හොයනවා ගොඩාක්. මට කෙලින් ඉන්න බැරි අරක නිසා මේක නිසා කියලා. ඒ කියන්නේ මට නිවන් දකින්න බෑ ඕනේ නෑ කියන එකයි මට නම් පේන්නේ. කලියුත් කෙරුවට ඒ කයට උපස්ථාන කරන්න. ඉතින් මේකේ කියලා තියෙන හැම වෙලාවකම නිදිමත කම්මැලිකම භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ගන්න. ඒ හැම වෙලාවකම ඉරියව්ව සකස් කරගන්න අවස්ථාවක් කරගන්න. එතකොට ඒක සතියට පෙරමගක් පෙර ගමනක් වෙනවා. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපසී ආන සමාවන්න මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වෙයි. හොඳින් වාඩි වී මම දැන් මෙතන සංඥාව වඩා ප්‍රකට වූ හුස්ම දෙස සතිය පැවැත් වූ වෙමි. ගොරෝසුවට හා දීර්ඝව හුස්ම නාසිකාග්‍රයේ දැනුණු බව හොඳින් වැටහුණි. පසුව ආස්වාසයේ සිසිලස වුවත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් අත්දැක්කෙමි. ඊතා ඉක්මනින්ම හුස්ම කිටි වී නොදෙනී යන තත්වයටපත් විය. නාසිකාග්‍රේ හුස්ම නොදෙනී යන මට්ටමට එන විට කය වෙත සතිය යොදා බලාගෙන සිටියෙමි. සියුම් වූ කම්පන ගැස්සිලි අත්දැක්කෙමි. ඒ වාට සතිය යොමාගෙන නිරීක්ෂණය කළෙමි. ගැස්සීම් වලට පසු මූල කර්මස්ථානයට ගොස් බැලූ විට හුස්ම තවමත් හොඳින් සංසිඳී තිබුණි. තව දුරටත් කය කෙරෙහි සිත යොමා සිටින විට පාදයේ යටිපතුල් ප්‍රදේශයෙන් මතු වූ වේදනාවන් දෙස සතිය යොමාගෙන නිරීක්ෂණය කළෙමි. එවිට එය කකුල පුරා පැතිරෙන බවත් යම් විටක අඩු වී එක තැනකට පමණක් වේදනාව සීමා වී දැනෙන බවත් නිරීක්ෂණය කළෙමි. මෙසේ ඒ වේදනාව කෙරේ සතිය පවත්වමින් ඒ සංසිඳි එහි සිදුවන වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කරමින් සිටින අතරතුර කටින් කෙල ගිලුණු බවක් දැනුණු අතර එවිට එක විටම ලොකු හුස්මක් උඩට ගැනුනි. නැවත සතිය මූල කර්මස්ථානයට ගෙන ගිය අතර දෙවන තුන්වන හුස්මින් පසු යලිත් සංසිඳුනි. ඉන්පසු නැවතත් කයෙන් ප්‍රකට වූ යටිපතුලේ වේදනාව කෙරේ සතිමත් වීමි. එය ඊටමත් සැහැල්ලුය. පර්යංකය අවසානයේ තෙක්ම යටිපතුලේ වේදනාවේ වෙනස්කම් නිරීක්ෂණය කළෙමි. පින්වත් ස්වාමින් වහන්ස මාගේ වාර්තාවේ වැරදක් විතොත් කරුණාවෙන් පෙන්වා දෙන්න. තව දුරටත් වර්ධනයට සුදුසු උපදෙස් ලබා දෙනමෙන් දෙපා නමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවය අත්වේවායයි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේකේ වාචනයෙන්ම ලියලා තියෙනවා මම නැවත කියලා බලනකොට හුස්ම බොහොම සාන්තව තියෙනවා කියනවා. හිත කොහේ හිත රත්යජ ගැව්වත් gedara ඉල්ල බලනකොට gedara සාන්තව තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් කිව්වට කිව්වට කියන්නේ මෙහෙමයි. අපේ තින් මොන වැරද්ද සිද්ධ වුණත් manussකමට මොකක්වත් වෙන්නේ නැහැ. වැරද්ද තියේදී අමනුස්ස වෙන්න එපා. වැරද්ද manussකම ඉක්වල යන්න දෙන්නත් එපා. කොයි කෙනා වැරදි කරුවත් manussයෝමයි තාම. එතන කාට ඔක්කද මේ දොස් කියන්නේ අයිතිවාසිකම් නැහැ. ඒක හදන්න බැරි වැරදි එකක්වත් වෙන්නේ නැහැ මේ ලෝකේ. හදන්න පුළුවන් ඔක්කොම හදතයි. එකක් දෙකක් හදලා පුරුදු කරන්න. පුරුදු කරාට පස්සේ කොන්තරත් ගන්න පුළුවන් පව් සමා කිරීමයි. බිස්තෝක බිස්නස් කරතයි. කිසිම වැරද්දක් නෑ අපව හදන්න බැරි එක. මේ සතියෙන් කියන්නේ ඒකට සංසාරේ පුරා ඇති වෙච්ච මෝහ පටල එක පාරෙන් කපන්න පුළුවන්. එක චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. ඒ වගේ මහා බලවත් චක්‍රායුධයක් වගේ එකක්. ඉතින් ඒක දැකලා මේ පුංචි වැරදි වලට චරිචුරු ගන්න එපා. මේ අපිට ඉංග්‍රීසි ගණන සර් ඒ කාලේ කියනවා මේ පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපයි කියලා. කරනවා නම් හොඳ ලොකු වැඩක් කරලා නම කත කරගනින්. ඔය පොඩි වැඩ කරලා නම කත කරගන්න එපා. මේක දිගේ තමයි මේ පොඩි වැඩ කරලා පශ්චාත්තාප වෙන්න එපා. ඒක නිසා කියනවා උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා. මම කියනවා උපන්දාසිට කරපව් නැත සතිය පිහිටපු මේ ක්ෂණේ ඔක්කොම පව් හේදෙනවා. එක්කෙනෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. එළකින අම්බෝ මන් ටොංගනම් පව් කෙරුවේ හතියෙන් හේදෙන්නේ රාත්තල් ගාන්න විතරයි. ටොංගාන තියනවායි කියලා නෑ මොලේ තක తీරුකම ටොංගාන තියනවා ඒක වෙලා තියෙන්නේ. තක తీරු ටොංගානට මේ සතියෙන් සුද්ධ කරලා ඒත් කැමති නෑ පිළිගන්න. ඉතින් මේ පව් සමාකිරීමේ ක්‍රම කියලා දුන්නාට පස්සේ manussත්ත්ව manussය manussත්ත්ව ඉක්මවනවා. මේ පව් කර නොකරත් පව් කෙරුවා කියලා පශ්චාත්තාප වෙන ජනතාවට තමයි පෘථජ්ජනයයි කියන්නේ. ඊතරෝම පශ්චාත්තාප වෙනවා. එයා හිතන එක මානවයිති වාසිකමක් කියලා. කණමැන්දුම, චරිචුරුව, සතිමත් වෙන එක නෑ. ඕක පශ්චාත්තාපුනොත් එහෙම අපරාධික්ෂණයේ බංග වෙනවා. මම ඊගාව චිත්තක්ෂණයට සිනාසිසි ඉදිරියට යනවා. දෙයනාචේට තියෙන සුගත කියලා නම. ඒ සුගත කියන්නේ දුෂ්කර ගමන සිනාසිසි ගමන් කරා. බොහොම සතුටින් ගමන් කරා. චරිචුරු ගාගෙන අඬහව ගාගෙන අරක බෑ මේක බෑ ඉව නැහැ. ඒ නිසා සුගත සුන්දර වූ ගමනක් ඇත්තා වූ උත්මෙන් වහන්සේ. ඒ නිසා කරුණා කළොයි මූණ අට කරගන්න එපා. එන ගහච්ච සෝම් පිටිනේ වගේ හදා ගන්න එපා. ඒ සෞත්වේ බුදුහාමුදුරන්ට සෞත්වේ. hina වෙලා හිටපල්ලා. කල්ලන්ලා බොල්ලන්ලා එනට ජොලි ඉන්න ඕන. අන්තිම මහා වැරදි කරලා නෙවෙයි මේ පශ්චාත්තාපය එන්නේ. ඒක ඒක නිකන් වචනේ නෙවෙයි. අපව ඇවිල්ලා බලන්න gedara gedara ඇවිසිලා නැත්තම් තමන්න තේනවා මේ කාලය ඇතුළත මොනක්වත් අකුසලයක් වෙලා නැහැ. වෙච්ච අකුසල ඔක්කොම අහෝසි වෙලා. ඉතින් මේක කියලා දෙන්න අනික් අයට. පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. මේක සත්‍ය පිහිටුවලා බලන්න. බලන්න බලන්න කවදාවත් කවදාකවත් මේ බලාපොරොත්තු සුන්ෙන්නේ නැහැ. ඕනම කරදරයක් වෙච්ච ලාවක ඉන්න ඉරියව්ව බලන්න මූල කර්මස්ථානයේ බලන්න ඒක අපි බාර ගන්න සාදරව බලائیں. කවදාකවත් උඹන දුකින් කියන්නේත් නැහැ, එපයි කියන්නේත් නැහැ. ඒක උනාට බෑ. ඒක අත්දැකකට බෑ. ඒක ලියලා කියන්න ඕන. කාරු හරි අභීතව වික්තව ප්‍රතිබලව කියන්න ඕනේ මෙන්න මෙහෙමයි වුනේ. නමුත් මම බලනකොට ඔක්කොම අහෝසි වෙලා. ඕනෙම වැරද්දක් කරපු කෙනෙක්. කරපෙකන ළඟට ගිහිල්ලා කියන සමා වෙන්න මම ඇති මරද්දක් වෙලා තියෙනවා. ඒක අපි දෙන්න නැත්නම් තරහ වෙන්න ඕන කමක් නැහැ. මම ඔබ ඔබතුමා ඉදිරිය පිට ඔබතුමා ඉදිරිය මම සමාව ගන්නවා. මොකද්ද ප්‍රශ්නේ? ඔක්කොම ඉවරයි. ඒ ඒ දේ නොකරන කුහකකම නිසා මරණකම්ම අරග හිතේ කහට තියානින. නිසා වෙච්ච ඕන වැරද්දකට සමාව දෙන්න පැකිලෙන්නත් එපා. සමාව ඉල්ලන්න පැකිලෙන්නත් එපා. මොකද අපි යන ගමනත් එක බලන්න මේ පොඩි දේවල් වලට බිස්නස් කතා කරන්න වෙලාවක් නැහැ අපට. ඊට වෙඩි ලේසි ගියා සමාව ගත්තා. කැවුත් ඉල්ලුණා නම් කැවුත් දෙන්න, මස් රාත්‍රී ඉල්ලුණා නම් මස් රාත්‍රල දෙන්න. යන්නේක ලාභයි. මොකද අපි ගමන හරි වැදගත් ගමනක්. භ්‍රමචර්යය. මේක තපසා. ඒක පැවිදි ගතිය. ඒ පැවිදි ගතියට පොඩි කුණු මස් වලට දඟලන්න ඕන කම නැහැ. ඒතර තමන්ට සමාව දෙනවා, අනුන්ට සමාව දෙනවා. ඊගා චිත්තක්ෂණය හරි පිරිසිදුයි. ඉතින් ඒක පොඩ්ඩක් මේකේ ලියවිලා තියෙනවා. තවදුරටත් නිරීක්ෂණය කරමින් අද්වන්දි විඳිමින් ඒක අනිත් අය සමග බෙදා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ප්‍රශ්න ඉවරයි කියලා සටහන් වෙනවා. තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. කාට හරි තියෙනවා නම් කියන්න කරන්න යමක්. එහෙම නැත්නම් අපි ඒක ඉදිරියට තියෙන සක්මන් භාවනාවට දිගුවක් විදිහට සලකනවා. පිටුනට නැවත එකතු වෙනවා. අපේ පොදු පරියන්ක භාවනාව සඳහා මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාවට සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි